බුදුරජාණන් වහන්සේ අපට මේ න්‍යාය මේ සසර පවතින්නේ කොහොමද? සසරට හේතු වෙන්නේ මොන මොනවාද? නිවන කියන්නේ මොකක්ද? නිවනට හේතු වෙන්නේ මොනවාද කියන කාරණය පැහැදිලි කරා. අපි දන්නවා සසර දුක් කියන කාරණය. නිබ්බාණං පරමං සුඛං කියලා අපි අහලා තියෙනවා. නිර්වාණය පරම සුවයයි කියලත් අපි අහලා තියෙනවා. හැබැයි ඒ සුවය තාම වින්දේ නැහැ. ඒ සුවය වින්දානම් රජ කෙනෙක් ඒකයි එදා. අහෝ සුකං අහෝ සුකං අහෝ සුකං කියලා උදම් වෙනවා. තනියෙන් කිව්වා. ඒක අහගෙන හිටිය භික්ෂුන් වහන්සේලා රජුට ශාසනයට ඇතුල් වෙලා පැවිදි වෙලා තමයි යහරිහත්ත්වයට ගිහිල්ලා තමයි මේ වචන කිව්වේ. මේක බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා අර රජ කෙනෙක් පැවිදි වෙලා ඉන්නවා එයා ඒ කලින් විඳපු සැප පිළිබඳව දැන් තනියෙන් කියවනවා කිව්වා. අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඒක එහෙමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒක වැරදි. ඒක එහෙම නෙමෙයි. එයා ඔය රජ සැප නෙමෙයි අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි කියලා ඔය උදම්මනන්නේ රජ සැප නෙමෙයි මේ ලබාගත්ත ඒ අරිහත්ත්වයේ පිළිබඳවයි ඒ නිවන අවබෝධ කරගත්තා ඒක තමයි ඔය සැපයි සැපයි සැපයි අහෝ සැපයි එහෙනම් නිවනද සැප රජ සැපද ඒ කාරණේම පැහැදිලි වෙනවා අපිට එකක් රජ සැප නෙමෙයි සැප නිවන් සැපයි නිවන කියන එක විඳින්නේ පරලව ගියාට පස්සේ නෙමෙයි. ජීවත් වෙද්දී. ඒ ක්ලේශ පරිණිරවාණය. ස්කන්ධ පරිණිරවාණය සිද්ධ වුණාට පස්සේ එතනින් මරණ ඉවරයි. සමුච්ඡේද වශයෙන් මරණ ඉවරයි. ඉස්සෙල්ලාම මරණයටපත් වෙන්නේ. කෙලස්. ක්ලේශ පරිණිරවාණය. ඒත් කෙලස් කියන්නේ සසරට හේතු වෙනවා කෙලස්. සසරට හේතු වෙන ධර්මතාවයන් තියෙනවා නිවනට හේතු වෙන ධර්මතාවයන් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සසරට හේතු වෙන ධර්මතාවයන් හැදුවොත් දුක කියන එක බලාපොරොත්තු වෙන්නේ. නිවනට හේතු වෙන ධර්මතා හැදුවොත් සදාකාලික සැප කියන ධර්මතාවය ඒක බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට අපිට අවශ්‍ය කරන්නේ සසරට හේතු වෙන ධර්මතාවයන් අපේ සිත තුළ වර්ධනය කර ගැනීම, වැඩි දියුණු කර ගැනීමද? එහෙම නැත්නම් නිවනට අර ඉහළම සැප. ඒ නිවනට හේතු වෙන ධර්මතා අපේ සිත තුළ වර්ධනය කර ගැනීමද අපට ඕන. සසරටත් බණ කියන්න පුළුවන්, නිවනටත් බණ කියන්න පුළුවන්. මාත්‍රිකාවයටද බණ කියනවා නම් අපි සසරෙන් නිවනටයි බණ කියන්නේ. එහෙනම් අපි බලමු සසරට හේතු වෙන්නේ මොනවද? නිවනට හේතු වෙන්නේ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ කවස්තාවක දේශනා කරනවා. නිදාගනිද්දී ඇහැරිලා ඉන්න පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක් නිදාගනිද්දී ඇහැරිලා ඉන්න පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක් ඇහැරිලා ඉඳද්දි නිදාගන්න පස් දෙනෙක් ඉන්නවා. දැන් මෙතන තියෙනවා සසරට හේතු වෙන ධර්මත් නිවනට හේතු වෙන ධර්මත්. නිදාගනිද්දී නිදි වරන් මම නැත්තම් අවදි වෙලා ඉන පස් දෙනක් කවුද? අපේ සිත තුළ වැඩි වෙලා වැඩි වෙලාවක් අවදි වෙලා ඉන්නේ ඒ පස් දෙනා. ඒක නිසානේ අපි සසරේ තාම ඇවිදින්. කවුද ඒ පස් දෙනා? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තමයි නීවරණ. නීවරණ නිවන ආවරණය කරන පස් දෙනා සසරටයි හේතු වෙන්නේ. කාමච්ඡන්දය සසරට හේතුයි. ව්‍යාපාදය සසරට හේතුයි. දැන් මේ නාම ධර්මයන් මේ තුලින් මම නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන හැටි කියනවා. කාමච්ඡන්දය කියන්නේ නාම ධර්මයක් සිත තුළ උපදින සිතවිල්ලක් ඒ සිතවිල්ල සසරටයි හේතු වෙන්නේ. ව්‍යාපාදය කියන එක සිතවිල්ලක් නාම ධර්මයක් සිත තුළයි උපදින්නේ ඒක හේතු වෙන්නේ සසරටයි. තීන මිද්දේ අලසකම කම්මැලිකම නිදිමත ගතිය අකර්මණ්‍ය බව ධර්මය අවබෝධ කරගන්න මැලි බව සහ නැති බව ඒක සසරටයි හේතු වෙන්නේ. උද්දච්චය සිතවිල්ලක් තීන මිද්‍යස්සිතවිල්ලක්. එතකොට උද්දච්චයස්සිතවිල්ලක් සිත වික්ෂිප්ත වෙනවා. ශනේ අරමුණු කරා. ඒක සසරටයි හේතු වෙන්නේ. විචිකිච්ඡාව ඒක සිත තුළ උපදින සිතුවිල්ලක් ඒකත් හේතු වෙන්නේ සසරටයි. දැන් එතකොට නිවනට හේතු වෙන්නේ මොනවද? දැන් ওই පහම සිතුවිලි. කාමච්ඡන්දය කියන්නේ සිතුවිල්ල. ඡන්දය කියන්නේ කැමැත්තෙන්. කාමය කියන්නේ කැමැති දෙයට. කැමැති දෙයට සිත ඇලිලා. කාමච්ඡන්දය සිතුවිල්ලක් විතරයි. හැබැයි සසරටයි හේතු වෙන්නේ. ව්‍යාපාදය තරහ ක්‍රෝධ වෛර සිතුවිලි කියන්නේ සිත තුළ ගොඩනැගෙන සිතුවිලි හෙවත් නාම ධර්මයන් සසරටයි හේතු වෙන්නේ. තීන මිද්ද කියන්නේ අලසකම, කම්මැලිකම, නිදිමත ගතිය, අකර්මණ්‍ය බව, ධර්මය අවබෝධ කරගන්න වෙර වඩන්නේ, මහන්සි වෙන්නේ, උනන්දු වෙන්නේ නේ. ඒකත් ඇති වෙන්නේ සිතේ. මෙලි බව. තීන මිද්දේ. ඒක සිතවිල්ලක්, ඒක නාම ධර්මයක්, ඒක සසරටයි. උද්දච්චය සනේන් යන අතීතයට. අවුරුදු 60ක් 65ක් නම් සමේ සනේන් අපිට ගියා කිය අවුරුදු 10 මතක ඇති කාලේ අවුරුදු 8 10 12 ශනේන් යන්න පුළුවන්. අවුරුදු 50ක් විතර අතීතයට ශනේන් යන්න පුළුවන්. පුළුවන් උද්දච්ච ශනේන් යනවා. ඇමරිකාවට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා මෙතන ඉඳලා ශනේන් ඇමරිකාවට යන්න පුළුවන් මානසින්. සිතින් යන්නේ, කයෙන් යන්න බෑ. ඒතර උද්දච්ච ශනේන් වික්ෂිප්ත වෙනවා. සිතවිල්ලක් එවත් නාම ධර්මයක්. විචිකිච්ඡා කියන්නේ සැකය. අවිශ්වාසය, විමතිය. අතීත අනාගත පිළිබඳව සැක වර්තමානයේ නම් සැක හරගන්න පුළුවන් තීත වර්තමාන අනාගත කාලත්‍රය තුළ ඇති වෙන සැකය විචිකිච්ඡා වීමති සසරට හේතු එහෙනම් නිවනට දැන් සසරට හේතු වෙනේව හදනවද එහෙම නැත්නම් නිවනට හේතු වෙන ඒවා හදනවද සසරට හේතු වෙනේව හැදුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා බලාපොරොත්තු වෙන්න දුක් දුක් වලට අයිති කොටස් ටිකක් තියෙනවා මොනවද? විඥානයේ දුකයි. විඥානයේ තියෙන හින්දා නේ දුක විඳින්නේ. මනස විඥානය, මානසිකාරය, සිත දැන් සිතින්නේ ද ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒතර විඥානයේ දුකයිද සැපයි? දුකයි. නාම රූප දෙක වේදනා සංඥා සංකාර ක්‍රියාත්මක වෙනවා නම් එතන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායසක් තියෙනවා. නාම රූප දෙක දුකයි. ආයතන හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස. ඒ හය ක්‍රියාත්මක වෙනවනම් එතනක් තියෙනවද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස? නැති. එහෙනම් දුකයිද? ආයතන හයත් ආයතන හයෙන් පහක් රූප එකක් නාම. දැන් නාම රූප දෙක තුලනේ දුක් තියෙන්නේ. ආයතන හය. ස්පර්ශ හයත් ස්පර්ශය සිද්ධ වුණ දුක්. ස්පර්ශ හයයි. ඒ හය දුක්. වේදනා හය විදි එකක් දුක්. ඇහෙන් විඳිනවා, කනෙන් විඳිනවා, නාසයෙන් විඳිනවා, දිවෙන් විඳිනවා, ශරීරයෙන් විඳිනවා, මනසෙන් විඳිනවා. වෙන විඳින්න තැන්නේ. ඔහයෙන් තමයි විඳින්නේ. එහය දුක්. විඳින තැන දුකයි. සැපයි කියලා හිතුවට. දුකක් තියෙනවා. එහෙනම් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඔය ටික දුක්. ඔය දුක් ටික ඇති කරේ මොකද්ද? හේතු. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. ඔය වර්තමාන ඵල පහ ඔය කිව්වා අතීත හේතු පහක් සම්බන්ධ කරලා ගන්නත් පුළුවන්. අවිද්‍යාවයි සංස්කාරයි තණ්හා උපාදාන බවත් ගන්න පුළුවන්. ඒක මම තව ටිකකින් කියන්නම්. දැන් කාමච්ඡන්දය සසරටනේ හේතු වෙන්නේ. ඔව්. එහෙනම් මොනවද නිවනට හේතු වෙන්නේ? සද්ධාව නිවනට හේතුයි. වීරිය නිවනට හේතුයි. සතිය නිවනට හේතුයි. සමාධිය නිවනට හේතුයි. ප්‍රඥාව නිවනට හේතුයි. ඒතර අපි දැන් බලන්න ඕනේ අපි සසරට හේතු සසරට සසර පැවැත්මට හේතු වෙන කරුණුද අපි සිත තුළ වැඩිපුර උපදවා ගන්න නිවනට හේතු වෙන කරුණුද අපේ සිත තුළ අපි වැඩිපුර උපදවා ගන්න. නුවණින් කල්පනා කරලා බැලුවොත් අපි වැඩිපුර උපදවා ගන්න සසරට හේතු වෙන කරුණු. කාමච්ඡන්දේ නිරන්තරයෙන් සිත තුළ තියෙනවා. ඒක සම්මා වායාම, සම්මා සති, සම්මා දිට්ඨි තුලින් අයින් කරන්න යුතු කාරණා. සම්මා වායාම නිවැරදි උත්සාහයක් ඕනේ. නිවැරදි උත්සාහයක්, නිවැරදි උනන්දුවක්, ඕනකම, කැපවීම. මොකටද? නූපන් කුසල් උපදවන්නේ උපන් කුසල් අයින් කරනවා. සිතුවිලියේ නාම ධර්මයන්. නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් ටික යොණ කරනවා. නූපන් කුසල් උපද නූපන් කුසල් උපදවන උපන් කුසල් දිනු කරනවා නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් බැහැර කරනවා සමවායාම අද අපි එහෙම කරනවද? ତොර සද්ධා වීරි නූපන් සමත විදර්ශනා උපදවනවා. උපන් සමත විදර්ශනා දියුණු කරනවා. නූපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් ටික අයින් කරනවා. අපි ඒ සඳහාද වැඩිපුර කාලය ගන්නේ අර නීවරණ සඳහාද වැඩිපුර කාලය ගන්න. සසර පැවැත්ම සඳහාද අපි වැඩිපුර කාලය අරන් තියෙන්නේ සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන කරුණු දියුණු කරගන්නද අපි වැඩිපුර කාලයක් අරන් තියෙන්නේ. නුවණින් බැලුවොත් වැඩිපුර කාලයක් අපි අරන් තියෙන්නේ සසරට හේතු වෙන කරුණු හදන්න. ඒ හින්දා තමයි සසර ඇවිදින්නේ. ඒ හින්දා තමයි සසර ඇවිදින්නේ. එහෙනම් සසරෙන් නිවනට දැන් සසර ඇවිදලා මහන්සි නැද්ද තාම? හා මහන්සිනේ. සසර ඇවිදලා කොච්චර ඇවිද්දද? ඔව්. එහෙනම් ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා දැනුත් ඇවිල්ලා තියෙන එක තැනකට ටික කාලයක් නවතින්න. ටික දවසක් නවතින්න. විශ්‍රාම ශාලාවක් අරන් ඇවිත් තියෙන. ඔක අතහැරලා යන්න වෙනවා ආයි. අරන් යන්නේ. අර නීවරණ පහත් එක්ක පැටලිච්ච මනස අරගෙන යන්න වෙන්නේ. ඇයි ඒ වෙනුවට සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන කරුණු පහ වැඩුවනම් ඒක හැබැයි නිවනට හේතු වෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇහැරිලා ඉන්නකොට නිදා ගන්නයි පස් දෙනයි. දැන් බලමු. දැන් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන ධර්මතා සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් සද්ධා වීරි සති සමාධි ප්‍රඥාවලට මොකද වෙලා තියෙන්නේ? ඒ පස් දෙනා නිදි. ඒ පස් දෙනා අවදි කළොත් සද්ධාව අවදි කරගත යුතු ධර්මයක්. වීරිය අවදි කරගත යුතු ධර්මයක්. සතිය අවදි කරගත යුතු ධර්මයක්. සමාධිය අවදි කරගත යුතු ධර්මයක්. ප්‍රඥාව අවදි කරගත යුතු ධර්මයක්. ඒ පස් දෙනා අවදි කරගත්තාම අර පස් දෙනාට මොකද වෙන්නේ? ඒ පස් දෙනා නිදි. එයි. එකවර එක එක සිතක හටගන්න එක සිතවිල්ලයි. සිතවිලි දෙකක් එකවර එක සිතේ හටගන්නේ. එහෙනම් සද්ධාව සද්ධාව සිත තුළ ඇති වෙනකොටම නීවරණ සද්ධාව කියන්නේ සිතවිල්ලන් නාම ධර්මයක්. ඒක සසරට හේතුයි. වීරිය සම්මා වායාමයේ ගන්නේ කයනුත් වීරිය කරන්න ඕනේ. මේ මනස තමයි ප්‍රධාන වෙන්නේ. ତර මනසිනුත් වීරිය කරනවා නම් ඒක නිවනට හේතුයි. සතිය කියන්නේ නාම ධර්මයක්. හොඳ කුසල බලවත් සිතුවිල්ලක් සති කියන්නේ සිහිය, නිවැරදි සිහිය, සම්මා සති නාම ධර්මයක්. ඒක හේතු වෙන්නේ නිවනටයි. දැන් අපිට නිවනට හේතු වෙනේමද වැඩිපුර තියෙන්නේ? සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, තන්පත් බව, නොවිසරණ බව, එක අරමුණක වැඩි වෙලාවක් හොඳට රඳවන්න පුළුවන් සමාධිය. ඒතර අපි ඒකද පුරුදු පුහුණු කරලා තියෙන්නේ ප්‍රඥා. හේතුඵල ධර්මයන් අවබෝධ වීම ප්‍රඥාවයි. එහෙනම් සසරට හේතු වෙන ඒවා හැදුවොත් සසර ඇවිදින්න පුළුවන්. නිවනට හේතු වෙන ඒවා හැදුවොත් සදාකාලික සැප අර රජ්ජු රෝකීවා වගේ අහෝ සුඛං අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි ඒ රජ සැපත හැරලා අවිල්ල කිව්වේ එහෙනම් හැබැයි ඒ සැප සදාකාලිකයි අර රජ සැප වගේ తాවකාලික එකක් නෙමෙයි එයි අර විඥාණයේ නාම රූප දෙකෙත් ආයතන හයෙත් ස්පර්ශ හයෙත් විඳීම් හයෙත් ක්‍රියාව නැහැ ක්‍රියාවක් නැහැ එතන. නිවනේ. දැන් ක්‍රියාවක් තියෙනවද ඒ පහේ? විඥානික ක්‍රියාවක් තියෙනවා. සසරට හේතුයි. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන විඳිනවා, හඳුනා ගන්නවා, කර්ම සකස් කරනවා සිත බලවත් වෙලා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කර්ම සකස් කරනවා සංස්කාර විඥාණයෙන් දැනගන්නවා විඥාන නාම රූප සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන්ගෙන් ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. ආයතන හයේ ක්‍රියාවක් තියෙනවා. ස්පර්ශ හයේ ක්‍රියාවක් ඒත් නාම ධර්ම. විඳීම් හයේ ක්‍රියාවක් එකක් තියෙනවා. ඒක සසරට හේතුයි. දැන් ඒ ටික තියෙනවනේ. ඒ හින්දා නේද සසර. හොඳයි. ඒතර අපි එහෙනම් දැන් සසරෙන් නිවනට නම් මොකද්ද දියුණු කරගන්න ඕනේ? සද්ධාව කියන නාම ධර්මය ගන්න. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ පැහැදීම. ලෞකික වශයෙන් උත්සප ලැබෙන්නේ. ලෝකෝත්තර වශයෙන් උත්සප ලැබෙන්නේ. සද්ධාව නිවැරදි උපදවා ගත්තොත්. දැන් අපි දන්නවා සද්ධාව. හැබැයි ඒ සද්ධාව දෙආකාරයි. චල සද්ධා අචල සද්ධා. නිවන් දකින්න අවශ්‍ය කරන්නේ චල සද්ධාවද අචල සද්ධාවද? අචල සද්ධාව. නොවෙනස් වෙන සද්ධාව. නොවෙනස් වෙන සද්ධාව නම් හේතුඵල ධර්මය අවබෝධය තුලයි. එයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. මේ හේතුය මේ ඵලය. එන සසරට හේතු වෙන හේතු පහ හැදුවොත් සසර නිවනට හේතු වෙන පහ හැදුවොත් නිවනට. එහෙනම් අපි දැන් මෙච්චර කාලයක් හැදුවේ මෙච්චර කාලයක් අපිට කාමච්ඡන්දේ තිබුණාද? තිබුණා. කාමච්ඡන්දේ කාමයට ඇති ඡන්දය. විඳින්න. කාම කියන්නේ විඳින එකනේ. රූපකාම. රූප පිළිබඳව විඳිනවා. ශබ්දකාම. ශබ්ද පිළිබඳව විඳිනවා. ගන්ධකාම. සුවඳ පිළිබඳව විඳිනවා. රසකාම. රසයන් පිළිබඳව විඳිනවා. පොට්ටබ්බකාම. පහස පිළිබඳව විඳිනවා. ධම්මකාම. අරමුණ පිළිබඳව විඳිනවා. ඒකට ඡන්දය කාමච්ඡන්දයයි. සසරට හේතුව. දැන් එහෙනම් අපට අවශ්‍ය කරන්නේ නිවන නම් මේ හේතු අයින් කරන්න ඕනේද? කවද්ද? ගෙවල් දරවල් එකත් කාමයටයි තියෙන්නේ. ඡන්දය කාමච්ඡන්දය. යාන වාහන කාමච්ඡන්දය. කැමැතිද? කැමැති කියන්නේ ඡන්දය. ඉඩ කඩම් කාමච්ඡන්දය. මිල මුදල් කාම. ඡන්දය. රන් රිදී මුදු මැණික් කාම. කැමැතිද? ඡන්දය. අඹදරු කැමැති. කාම ඡන්දයයි. එහෙනම් මේ ධර්මතාවයන් අපේ සිත තුළ පෝෂණය වෙලා තියෙනවද? සිතුවිලිද? සිතුවිලි විතරයි. සිතුවිලි කියන්නේ නාම ධර්මයන්. සිතින් මේ දෝ සියල්ල ග්‍රහණය කරගෙන ඉන්නේ. එහෙනම් සසරට හේතු කියලා පිළිගන්නද? හොඳයි කාමච්ඡන්දය අයින් කළොත්. කාමච්ඡන්දය අයින් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන රාගය අවසානයේ නිවන. රාගය කියන්නේ ඇලෙනවා. ඡන්දය කියන්නේ කැමැත්තේ කැමැත්තෙන් ඇලෙනවා. එහෙනම් රාගය අවසානයේ නිවන. ද්වේෂය අවසානයේ නිවන. මෝහය අවසානයේ නිවනයි. දැන් ඒතර කවද්දෝක කරන්න ඕනේ? එහෙනම් කාමච්ඡන්දය කියන එක නේද අපේ සිත තුළ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ඔක දුර්වල කරන්න. ඒක හේතුවක්. ඒක ඒක නාම ධර්මයක්. ඒ නාම ධර්මය සිත බලවත් කරනවා. සිත බලවත් කරාම කාමච්ඡන්දේ තියෙන පුච්චලයක් කර්ම කර්ම කරනවා. කර්ම කියන්නේ සිතුවිලි. ତර කර්ම කෙරුවාම ඒක හේතුවක් සසරට ලැබෙන විපාක තමයි විඥානයක් ලැබිලා තියෙනවා නාම රූප දෙකක් ලැබිලා තියෙනවා. ආයතන හයක් ලැබිලා තියෙනවා. ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශ හයට විඳීම් හයක් තියෙනවා. වෙන මොකුත් නැහැ. ඔච්චරනේ තියෙන්නේ. එහෙනම් හේතුන්ගෙන්ද හටගත්තේ? හේතුන්ගෙන් හටගත්තේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔකයිති දුක්ඛාර සත්‍යයට. විඥානයයි දුක්ඛාර සත්‍යයට. නාම රූපයි දුක්ඛාර සත්‍යයට. ආයතනයි දුක්ඛාරය සත්‍යයට. ස්පර්ශයිති දුක්ඛාරය සත්‍යයට. වේදනයිති දුක්ඛාරය සත්‍යයට. තණ්හායිති සමුදාය සත්‍යයට. රාගය කියන්නේ කාම ඡන්දය කියන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනස. ඒක ඇවිල්ලා සමුදාය සත්‍ය හේතුවයි. දැන් හේතු වෙන්නේ මේ දර ඵලය හැදුවේ. එහෙනම් කාම ඡන්දය කියන එක මොකද්ද අපි කරන්න ඕනේ? සිතින් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රමක්‍රමයෙන් හරි දුර්වල කරන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා කොයි වෙලාවෙ ආය අවසානයක් දකින්න. අවසානයක් දකින්න. වැඩෙන ගහ හොඳට වැඩෙනවා. අතු දාලා කඳ මහත් වෙලා හොඳට දාන්න. හැබැයි ගහක් කවදා හරි බිමට වැටෙනවා. වැටෙනවානේ. ක්‍රමක්‍රමයෙන් දිරනවා. ක්‍රමක්‍රමයෙන් මුල්ලත් ඉස්සලාම වැටි. ඊට පස්සේ අතු කොළ හැලිලා, අතු දිරලා, අතු ටිකක් වැටිලා මහා කඳත් කොයි වෙලේ හරි බිමට පතිත වෙනවද? ඔව්. කාමචන්දයත් ඒ වගේ දුර්වලව කරන්න. එකපාර අයින් කරන්න බැරි නම් අවබෝධය තුල පුළුවන් අයින් කරන්න. එහෙම නැත්නම් අපි ටික ටික ටික ටික හරි අයින් කරන්න ඕනේ මනසින්. සිතුවිල්ලක් විතරයි ඒ සිතුවිල්ලට පුළුවන්කම තියනවා අර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතාවයන් උපද්දවන්න ඒ අයිති දුක්ඛාරය සත්‍යයට ඒ පහ ක්‍රියාත්මක වෙනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ දුකයි කියන කාරණේයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. දැන් විඥානයක් නැත්තම් දුකක් තියනවද? නාම රූප දෙක නැත්තම් නෑ. ආයතන හය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් නෑ. ස්පර්ශ හය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් විඳීම හය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අහෝස්සපයි. අර හය ක්‍රියාත්මක වෙනවා නාය පහ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒවා ක්‍රියාත්මක වෙනවනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ හම්බ වෙන්නේ ටික ඔච්චරයි එහෙනම් දැන් මේ නාම ධර්මයන් හදන්න ගිහිල්ලා මේක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන මේ නාම ධර්මයන් කාමච්ඡන්දයක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා සිතවිල්ල සිතවිල්ල කායශ සිතේ ආයශ එක චිතක්ෂණය එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන දෙයක් හදලා නේද අපි මේ දුක් විඳින්නේ එහෙනම් කාමච්ඡන්දය අයින් කරන්න. අයින් කරන්න ඕනේ කවදා හරි. ව්‍යාපාදේ කියන්නේ සිතුවිල්ලක් හෙවත් නාම ධර්මයක්. සසරට හේතු වෙන්නේ. ව්‍යාපාදේ නැමැති සිතුවිල්ල සිත තුළ තියෙන තාක්කල් සත්‍ය කුසල්ද කරන්නේ අකුසල්ද? අකුසල් කරන්නේ. තරහ ව්‍යාපාදතර නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල පෝෂණය වෙන්න පෝෂණය වෙන්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න සිත බලවත් වෙන්නේ කුසල පැත්තටද අකුසල පැත්තටද? අකුසල පැත්තට බලවත් වෙන්නේ. අකුසල පැත්තට බලවත් වෙනවා කියන්නේ කර්ම. එයා පස්පෞත් කරනවා දස අකුසලොත් කරනවා. කයනොත් අකුසල් කරනවා වචනේනොත් අකුසල් කරනවා සිතනොත් අකුසල් කරනවා. ව්‍යාපාදයේ තියෙන කෙනා කරන්නේ සත්ත්වඝාතනය කරනවා. ව්‍යාපාදෙන්නේ සත්ත්වෙක් මරන්නේ ව්‍යාපාද සිතවිල්ලක් එනවා. සත්ත්වෙක් ඝාතනය කරනවා. ඒතර එයා අහුවෙලානේ. එහෙනම් මේ සිතුවිල්ල සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි. එහෙනම් දැන් තවත් තියෙන ගොඩාක් හේතු තියෙනවා මේ සසර පැවැත්මට. ලෝභයත් හේතුයි, ද්වේෂයත් හේතුයි, මෝහයත් හේතුයි, මාන්නයත් හේතුයි, ධිට්ඨියත් හේතුයි, විචිකිච්ඡාවත් හේතුයි, තීන විද්‍යාවත් හේතුයි, අහිරිකානෝතප්ප කියන දසක් ක්ලේශයම හේතුයි. කෙලස් හේතු වෙන්නේ නැද්ද? සසරට? කෙලස්ත් හේතු වෙනවා. කෙලෙස් සහ මුලින් ප්‍රහාණය නිවනට හේතුද? ක්ලේශ ප්‍රහාණය. එහෙනම් මේවා අපි අඳුර ගන්න ඕනේද නැද්ද? සසරට හේතු වෙන ධර්මතාවයන් අපි නුවණින් අවබෝධ කර ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. නිවනට හේතු වෙන ධර්මතාවයන් අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. එතකොට තමයි පහසු වෙන්නේ. අයින් කළ යුත්තේ වයින් කරන්න, ලං කරගත යුත්තේ වලං කරගන්න. එහෙනම් ව්‍යාපාදේ කියන එක අයින් කළ යුතු ධර්මයක්. තීන මිද්දේ කියන එක අයින් කළ යුතු ධර්මයක්. උද්දච්චය කියන එක අයින් කළ යුතු ධර්මයක්. විචිකිච්ඡාව කියන එක මේ හේතුඵල ධර්මතාවය උඩ අවබෝධ වෙනවා. ତොර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච විචිකිච්ඡා කියන මේ පහම උපදින සිතේ නෙමෙයිද? සිත මූලික වෙලා නෙමෙයිද? එහෙනම් සෑම දෙයකටම ප්‍රධාන සිතද? ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් ඒකම තමයි. සෑම දෙයකට මුල් වෙන්නේ සිතයි. එහෙනම් සසරට හේතු වෙන ධර්මතාවයන් අපි අයින් කරන්න ඕනේ. හැබැයි ඒක කවද්ද කොහොමද කරන්නේ කියන එක අපි ධර්ම අවබෝධය තුළ කරගන්න පුළුවන්. ධර්මය අවබෝධ වුණොත් නිකම්ම මේ ධර්මතාවලින් අයින් වෙනවා. සසරට හේතු වෙන ධර්මතාවලින් අයින් වෙලා අපි නිවනට හේතු වෙන ධර්මතා ලං කරගන්නවා. සද්ධාව කියන්නේ නිවනට හේතු වෙන ධර්මතාවයක්. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම. ඇයි බුදුරජාණන් වහන්සේ කෙරේ අපි පහදින්නේ? නාම ධර්මයක් සිටවිල්ලක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ අපි ගුණයන් හා ඥානයන් උදෙසයි පහදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ලස්සන දැකලා පැහැදිච්ච අයටත් බුදුරජාණන් වහන්සේ බැනලා එළෙව්වා. වාක්කලී එහෙම ලස්සන බලන්න මහණෙවිලනේ. නෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන්. ඒ ඥානයන් මොනවද කියන එක බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පූර්ව නිවාසානුස්මති ඥාන, චුති උප්පත්ති ඥාන, ආශ්‍රව කෙසර ඥාන, තොර විදර්ශනා ඥාන, මනෝමය ඉද්ධි ඥාන, ඉද්ධි විද ඥාන, ආශ්‍රව කෙසර ඥාන, ඒ වගේම සුතමේ ඥාන 73ක් ඥාන තියෙනවා බුදුරජාන් වහන්සේ. අපි බලන්න ඕනේ හොඳයිද නැද්ද කියලා. අපි සිත තුළ උපදවාගත යුතු. ඒත් නාම ධර්ම උපදින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අරහන් කියන්නේ සිය බුදුරජාන් වහන්සේගේ රාගය නැහැ. බුදුරජාන් වහන්සේගව ද්වේෂයක් නැහැ. බුදුරජාන් වහන්සේගව මෝහයක් නැහැ. විත රාගී, විත දෝෂ, විත මෝහ. බුදුරජාන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරා. සියලු කෙලෙස් ප්‍රහීන කරපු නිසා බුදුරජාන් වහන්සේ අරහං. ඒ සිත නික්ලේශී සිතක්. ඒ වගේම 73ක් ඥාන, විශේෂ ඥාන වගේක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය. ඒවා බුදුවරයන්ට විතරක් උපදින. දැන් ඉන්ද්‍රිය ඒ ඥාන කියන්නේත් නාම ධර්ම. රූප ධර්මත් එක්ක තමයි පැටලිලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශරීරය ගත්තොත් රූප ධර්ම. එතකොට ඒ ඥාන ගත්තොත් ඒ සියලු ඥාන නාම ධර්මයන්. එතකොට නාම රූප දෙකක්ද ක්‍රියාත්මක වෙන්නේ? නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය. බුදුරජාන් වහන්සේට පුළුවන් යම් කිසි කෙනෙක්ගේ සද්ධාව නැමැති නාම ධර්මයේ දියුණු වෙලාද වීරය නැමැති නාම ධර්මයේ දියුණු වෙලාද සතිය නැමැති නාම ධර්මයේ දියුණු වෙලාද සමාධිය නැමැති නාම ධර්මයේ දියුණු වෙලාද ප්‍රඥාව නැමැති නාම ධර්මයේ දියුණු වෙලාද නැද්ද කොච්චර දියුණු වෙලාද කොහොමද වඩලා තියෙන්නේ කියන ආකාරය බුදුරජාණන් වහන්සේගේ නුවණින් දකින්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානයි ආස්‍ය අනුසය ඥානයි ආස්‍ය අනුසය ඒ කියන්නේ කොච්චරක් තදින් තියනවද අනුසය වශයෙන් සුළුවෙන් තියනවා එහෙමත් බලන්න පුළුවන් ආශානසේ ඥානය. ඒතර ඒ සිතුවිලිද? නාම ධර්මයන්ද? ඒත් නාම ධර්මයන්. යමක ප්‍රාතිහාර ඥාන. ඔව් කයනොත් පෙන්නවා. සිතින් තමයි කයේ විස්මිත බව පෙන්වන්නේ. නේ? යමක ප්‍රාතිහාර ඥානි, මහා කරුණා සමාධි සමාධි සමාධි සමාපatti ඥානි. සෑමදාම උදේ පාන්දර අවදි වෙලා කරුණා සමාපත්තියට සමවැදිලා නුවණින් බලනවා මම අද කාටද පිහිට වෙන්නේ කියලා. ඒව ලෝකේ තව කාටවත් කරන්න බෑ. සබඤ්ඤුත ඥාන, අනාවරණ ඥාන. මේ සියලුම ඒ සියලුම දේවල් මානසික බලයක්ද නැද්ද? නාම ධර්මයන්ගේ බලයක්ද? නාම ධර්මයන්ගේ බලයක්. එහෙනම් මේ නාම ධර්මයන්ද සෑම දෙයකටම බලවත් වෙන්නේ? රූප ධර්මයේ ක්‍රියාවට බලවත් වෙන්නේ නාම ධර්ම. ඒකනේ සත්‍යා නැමැති පුච්චලයක් හැදුවේ. සත්‍යයක් හැදුවේ නෑ. සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක් හැදුවා. හැඩයක් හැදුවා. පැවැත්මක් හැදුවා. අවසානයක් හැදුවා. සිතේ බලවත් බවද? සිත බලවත් වෙච්ච ආකාරය. එහෙනම් අපේ සිත බලවත් කරගන්න ඕනේ අපි සසරෙන් මිදෙන පැත්තටද සසර ඇවිදින පැත්තටද? බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සංසාරය නම් දුකයි. සසර නම් දුකයි. නිවන නම් සැපයි. එහෙනම් සද්ධාව කියන ධර්මතාවය ඒ නාම ධර්මයේ අපේ සිත තුළ ගොඩනගා ගත්තොත් වැඩි දියුණු කරගත්තොත් පෝෂණය කරගත්තොත් හොඳයි. මොකේටද හේතු වෙන්නේ? නාම ධර්මයක් සිතුවිල්ලක් විතර. ඒ සිතුවිල්ල වර්ධනය කරගන්න ඕනේ. දියුණු කරගන්න ඕනේ. ඒක හේතු වෙනවා නිවනට. වීරිය. මනසින් තමයි වීරිය ගන්න. කය කයේ සියලුම ක්‍රියාවන් සිද්ධ කරන්න මනස නෙමෙයිද මූලික වෙන්නේ? මනස මූලික වෙන්නේ. එහෙනම් අතොර ඒ නාම ධර්මයේ දියුණු කරගත යුතුද? වීරිය දියුණු කරගත යුතුයි. සතිය කියන්නේ නාම ධර්මයක්. සතිය කිව්වේ සිහියට. නිවැරදි සිහියට. ඒතර නිවැරදි සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පවත්වන්න කොහෙද? නිවනට හේතු කරගන්න නම් කාය වේදනා චිත්ත ධම්ම. කාය කායනුපස්සී විහෙරති. කාය කිව ශරීරය. ශරීරයේ අභ්‍යන්තර හා බාහිර ශරීර බලන්න නෝනින්. සිහියෙන් යුක්තව බලන්න. සිහියෙන් යුක්තව බලන්න මේ අභ්‍යන්තරය තුළ මොනවද තියෙන්නේ කියලා. එල්ලලා තියෙන උපකරණ ටිකක්. ඉසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත්. නැද්ද? දැන් ওই උපකරණ වලට මම කියන්න පුළුවන්ද? දැන් ඔකේ කොටස් 32ක් තියෙනවානේ. 42ක් තියෙනවා. තේජෝ ධාතුවේ 4යි වායෝ ධාතුවේ 6ත් එක්ක ගත්තොත් 42ක් තියෙනවා. ආපෝ ධාතුවේ 12යි, පඨවි ධාතුවේ 20යි. දැන් ඒ මොන කොටසට කියන්න පුළුවන්ද මම කියලා? කිසිම කොටසකට කියන්න බෑ මම කියලා. සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක නිවනට හේතු වෙනවා. එහෙනම් සද්ධා, වීරි, සති සතිචෛසිකය දියුණු කරගatiya යුතුද නැද්ද? කොහොමද පවත්වන්න ඕනේ? කාය කායනුපස්සී විරති. නිරන්තරයෙන් ඉන්න කිව්වා. මේ කිව්වේ සතර සතිපට්ඨානේ. සති කිව්වේ 100ට පට්ඨාන කිව්වා පිළිහිටව ගත්තට. කොහෙද පිළිහිටව ගන්න කිව්ව බුදුරජාන් වහන්සේ? කය විඳීම සිතහා ධර්මයේ පිළිබඳව. සිත පවත්වන්න. කාය වේදනා චිත්ත ධම්ම කාය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස මේ පඤ්චස්කන්ධය පිළිබඳව ලෝභයේ ද්වේෂය අතහරින්න එනිවනයි එනිවනයි එහෙනම් සතිය අපි නිරන්තරයෙන් පැවැත්විය යුතුද අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන සිතුවිලි වලට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? අපි දුකටපත් කරනවද? එහෙනම් සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් අපේ සිත තුළ දියුණු කරගත්තොත් ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් අපි සතියහා යෝනිසෝ මනසිකාරේ යෝනිසෝ මනසිකාරය කියන්නේ හටගන්න තැනම දැන ගැනීම හා දැක ගැනීම. හටගන්න තැනම දැන ගැනීම හා දැක ගැනීම. දැන් කොහෙද හටගන්නේ? ඇසයි රූපය නිසා එකක් හටගන්නවා. නැද්ද? ඇසයි රූපය නිසා එකක් හටගන්නවා. දැකීමේ සිතක්. හටගන්න තැනම සිත තියන්නේ. සිත යන්නේ නැද්ද බලන්න ලෝභයට? යනවනේ. රූපය ලස්සන නම් අලංකාර නම් මනරම් නම් දෙකොම් කළු නම් සනෙන් ග්‍රහණය කරගන්න ඇලෙන්නේ නැද්ද සිත? එතන සිත තියන්නේ කිව්ව බුදුරජාන් වහන්සේ. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනි කියන්නේ උපදින තැන. සෝ මනසිකාරය. හට ගන්න තැනම සිත තියන්නේ. ඒතකොට හට ගන්න තැනම සිත තිබ්බනම් ඒක මේ ධර්මතාවය දකින්න හේතුඵල ධර්මතාවයක් හැටියටත් ඒක දකින්න නිස්සාර දෙයක් හැටියටත්. හටගත්ත සිත ශණයෙන් ඉවරයි. ශණයෙන් නැති වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතිය හයෝ සිහිය හයෝනිසෝ මනසිකාරය. හට ගන්න තැනම සිත තියලා බලන්න. ඒකට ඒ ධර්මතාවය එතනම අයින් කරන්න පුළුවන්. එතකොට එතන වැඩෙන්නේ කෙලෙස්. එතනම අයින් කරන්න. හැබැයි ඒ සිතට පැවැත්ින්න ඉඩ දුන්නොත් සතිහා යෝනිසෝ මානසිකාරය නැති පුච්චලයා මොකද්ද කරන්නේ? ඒ සිතුවිල්ලට පවතින්න ඉඩ දෙනවා. පවතින්න ඉඩ දෙන්න ධර්මතා දෙකක් තියෙනවා. මේවත් හේතු. විතර්කය ਵਿਚාරය. කල්පනා කරනවා, හොයා බලනවා. කල්පනා කරන හොයා බලනවා. එතකොට එතකොට සසර. ඊට පස්සේ කර්ම කරනවා ඒ අනුව. කල්පනා කරනවාද හොයා බලනවාද ඒ අනුව කර්ම කරනවා. ඉතින් කර්ම කරුවොත් ඒ කර්ම හේතු වෙනවා සසරට ලැබෙන විපාක තමයි විඥානයයි නාම රූපයි සල ආයතන 6යි ඒ 6ට ස්පර්ශ 6ක් සිද්ධ වෙනවා විඳීම් 6ක් තියෙනවා ඒක සසරටයි එහෙනම් ඒ හට ගන්න තැනම යෝනිසෝ මානසිකාරයෙන් දොර සිහියෙන් ඉඳගෙන හටගන්න තැනම දැනගත්තා දැකගත්තා සනෙන් අයින් කළා. ලෝභයට යන්නෙත් නැහැ, ද්වේෂයට යන්නෙත් නැහැ. ඇලීමට යන්නෙත් නැහැ. ඇලීමෙන් ගන්නෙත් නැහැ, අමනාපෙන් ගන්නෙත් නැහැ. බැරිද ඔක කරන්න? පුළුවන් වෙන්න ඕනේ කවදා හරි. එයි. මේ ප්‍රවෘත්ති නවත්තන්න. මේ ප්‍රවෘත්ති නවත්තන්න. එහෙනම් හට ගන්න තැනම සිත තියන්න කණයි ශබ්දය නිසා හැදෙන සිත. නැද්ද? ආ. ඒතර ඒ හැදුන සිත ඒ හඬ මිහිරි නම් ලස්සන නම් ආස්වාද ජනක නම් හට ගන්නවද නැද්ද ලෝභය? හ්ම්. ඒතර යෝනිසෝ ඒතර අර 100ක් තියෙනවා යෝනිසෝ මානසිකාරයක් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ යෝනිසෝ මානසිකාරය? ලෝභයට යන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් ඒක අමනාපණං අකමැතිනම් ඒ ඇහුණු ශබ්දය දේශයට යන්න ඉඩ දෙනවා. යනවා හැබැයි. යෝනිසෝ මානසිකාරය නැත්තම් සතිය නැත්තම් ඒ හඬ අමිහිරි නම් දේශයට යනවා. ඒ හඬ මිහිරි නම් ආසාවට යනවා. රාගයට යනවා. ලෝභයට යනවා. දේශයට යනවා. අන්න හට ගන්න තැනම අයින් කරා නම් ඒක සසරට හේතු වෙනවා. ඒ හටගත් ධර්මතාවයට විතක්ක ਵਿਚාර දෙකෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් පහට දැන් සසරට යනවා. දැන් තේරෙනවද සසරට යන ආකාරය හා නිවනට යන ආකාරය. දැන් මේ ඉන්ද්‍රිය ධර්මතාව වලින් ගන්න අරමුණු අනුව අපිට ඕන සසරට යන්නත් පුළුවන් නිවනට යන්නත් පුළුවන්. නාසය ගන්ධය නිසා හැදෙන සිතක්. හැබැයි ගන්ධය හරි හොඳයි. හරි සුවඳයි. රාගයට යන්නේ නැද්ද? හොඳයි ගන්ධය දුර්ගන්ධයක් න ะ. අතිශය දුර්ගන්ධයක්. අමනාපයක් නෙමෙයි දෙන්නේ සිතට. අකමැත්තක් නෙමෙයි. දේශයක් නෙමෙයිද? හරි. ඒතර යෝනිසෝ මානසිකාරය මොකද්ද කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ. ලෝභයට යන්න දෙන්නත් එපා. දේශයට යන්න දෙන්නත් එපා. ඒතර මොකද්ද මේ අයින් වෙන්නේ? ඇලීමයි ගැටීමයි. ඇලීමත් අයින් කර යුතු ධර්මයක්, ගැටීමත් අයින් කර යුතු ධර්මයක්. එතකොට එක ධර්මතාවයක් නිකම් මේනවා, මෝහය නැති වෙනවා. ඇලීමටයි ගැටීමටයි ඉඩ දෙනවා කියන්නේ මෝහය ක්‍රියාත්මකයි. මුලා වෙලා ඉන්නේ රැවටිලා ඉන්නේ තේරෙන්නේ නොදන් දන්නේ නැහැ වැටහෙන්නේ නැහැ අවබෝධ වුණේ නැහැ ඒ නිසා ඒකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නා ඒ අනුව කර්ම කරනවා හොඳයි ඒ ක්‍රියාව සිහියෙන් හොඳ සිහියෙන් දැනගත්තා. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද කරන්නේ? ලෝභයට යන්න දෙන්නෙත් නැහැ, ද්වේෂයට යන්න දෙන්නෙත් නැහැ. අයින් කරනවා. දැන් ඒක ප්‍රායෝගිකව පුරුදු කළ යුතු ධර්මයක්ද නැද්ද? ඉතින් ප්‍රායෝගිකව පුරුදු කරන්නෝ කරලා බලන්න නිවන් දකින්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව පුරුදු කළේ නැත්තම් මේක මොනවද වැඩෙන්නේ? සසරට හේතු වෙන ධර්මතා පහ වැඩෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා නිකම්ම වැඩෙනවා. එහෙනම් අපි නිරන්තරයෙන් ඉන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා වීරි සති සිහියෙන් නෙමෙයි දින්න ඕනේ. හොඳ සිහිය. ඒතර සිහිය මොකක් පිළිබඳව? ශරීරය පිළිබඳව. විඳින වේදනා පිළිබඳව. එන සිතුවිලි පිළිබඳව. ධර්මයට අනුකූලවයි. සතිහා යෝනිසෝ මනසිකාරේ තන ධර්මයට අනුකූලයි. හට ගන්න තැනම දිවයි රසය නිසා සිතක් හැදෙනවා. ඒ රසය ප්‍රණීතනම් රාගය ඇති වෙනවා. ඒ රසය නීරසනම් අමනාපයක් තරහක් ඇති වෙනවා. නැද්ද? එතකොට ඇලීමට යනවා එක්ක එක්ක ගැටීමට යනවා. නෑ මම දෙකෙන්ම අයින් කරගන්න. මම ඔකට ඇලෙන්නෙත් නෑ මං ගැටෙන්නෙත් නෑ. අනේ යෝනිසම හට ගන්න තැනම සිත පැවැත්තුවා. ඒතර මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නේ. ඒ සිත සුවදායක නැද්ද? ඇලීමෙන් යුක්ත සිත දුක්ඛදායකයි. ඇයි ඊට පස්සේ නැවතත් ඒ ඇලීම හොයනවා. නැවත නැවත නැවත නැවත හොයනවා. නැවත නැවත හොයන කෙනාට ලැබෙන්නේ සසර. අයින් කරගන්න කෙනාට ලැබෙන්නේ නිවන. එහෙනම් අපි නිරන්තරයෙන්ම සසරට හේතු වෙන කරුණු හදනවද නිවනට හේතු වෙන කරුණු හදනවද නිවනට හේතු වෙන කරුණු හදන්න ඕනේ එහෙනම් අපි සතිය හා යෝනිසෝ මනසිකාරය කය පහස නිකා සිතක් හැදෙනවා ඒ පහස ශරීරයට සනීපනම් රාගය ලෝභය ඇති වෙනවා ඒ පහස ශරීරයට අපහසුවක් නම් දේශය ඇති වෙනවා නැද්ද එහෙනම් අපි සතිය හා යෝනිසෝ මනසිකාරය තිබමම රාගයට යනවද ද්වේෂයට යනවද? යෝනිසෝ මනසිකාරය. නෑ මම රාගයට යන්නෙත් නෑ. පහස පිළිබඳව මට ගැටලුවක් නෑ. මම ඒක සිතින් ග්‍රහණය කරගෙන නෑ, අල්ලගෙන නෑ, සිත ඇලෙන්න දෙන්නේ නෑ, රාගයට යන්නෙත් නෑ. මගේ පිළිබඳව අමනාපෙකුත් නෑ. ලෑල්ලට නම් හම්බුනේ ලෑල්ල උඩ නිදාගත්තා මට කිසිම ප්‍රශ්නයක් නෑ. රහතන් වහන්සේලා හිටපු හැටි ඔයත් දන්නවා. මිහින්තලේ ගිහින් තිනනේ. මිහින්තලේ ආරාධනා ගල්ටත් නැගලා තියෙනවා. හරියට පල්ලෙහාන් තියෙනවානේ රහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ සැතපිච්ච ගල කියලා. අර පල්ලෙහාට බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහින් බලනවනේ. එතකොට දැන් මේ රහතන් වහන්සේ කොහොමද සැතපිලා තියෙන්නේ? දැන් මේ පෘථග්ජන පුච්චලයට සැතපෙන්න මොනවද හොයන්නේ? ස්ප්‍රින් මෙට්‍රස් එකක්. AC room එකක්. රාගේ නෙමෙයි. දැන් ඒතර රහතන් වහන්සේ මොකද? දැන් රජුරවන්ට කියවන දේවානම්පියතිස්ස රජුරවන්ට කියවන සුවදායක තනක් හදලා දෙන්නේ නැද්ද? ආ මිදු මහරහතන් වහන්සේට එදා දැන් එහෙම ඉල්ලුවද? එතකොට එතන ඇලීම තිබුණාද? නැහැ කියලා ගැටීමක් තිබ්බද? සසරෙන් මිදුණාද? එහෙනම් අපිට මොකද තියෙන්නේ? ඇලීමක් තියෙනවා. නැති වෙච්ච තැන ගැටීමක් තියෙනවා. සසරට හේතු හදනවා. අර සසරට හේතු හදනවා. මනසයි බාහිර අරමුණේ නිසා මනෝ විඥානයක් හැදෙනවා. ඒ විඥානයේ අරමුණ ඉටු වුණා නම් සතුටි සම්නස් ඇලුනා රාගය. ඒ අරමුණ අනිෂ්ඨ ආරම්මණයක් නම් අරමුණ ඉටුනේ නැත්තම් දේශයන් තරහක් නෙමෙයි දෙන්නේ. දරුවට මෙච්චර කල් ඉගෙනුව පහේ සිස්සත්තට ඇදගෙන ඇදගෙන ගියා අවුරුද්දක් පුරාවට ගෙනිච්චා ගෙනිච්චා ගෙනිච්චා ලකුණු 105යි නේ අරන් තියෙන්නේ. දැන් මොකද දෙලා තියෙන්නේ අම්මට ඉතත්තට? ආ අනේ වෙච්ච මහන්සිය. දැන් හොඳයි. එයාට ලකුණු 200 200යි. දැන් සිත එතන ඇලිලාද? දැන් ලකුණු 105යි නම් මොකද වෙලා තියෙන්නේ? දේශේ. දැන් රාගයයි දේශය දෙන්නේ. අරමුණ ඉටවීම තුළ රාගය අනිෂ්ඨාරම්මනේ අරමුණු ඉටු වීම නැති තුල ද්වේෂය එනවද? දෙකම අයින් කරන්න වෙනවා. නිවනට නම් බලාපොරොත්තු සසරින් නිවනට නම් දෙකම අයින් කරන්න ඕනි. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්න ආරම්භන තුල යමෙකුට පුළුවන් නම් නිවැරදිව සතිය හා යෝනිසෝ මනසිකාරය පවත්වන්න එයාට නිවන් දකින්න පුළුවන්ද බැරිද? හැබැයි අර නොදන්නාකම නොතේරෙනකම අවිද්‍යාව, මෝහය, මුලාව රැවටීම නිසා පෘථග්ජන පුච්චරය කාම ඡන්දයට ඉඩ දීලා තිනවා. කැමති දේවල්ම හොයනවා. ඒකටම ඡන්දේ තිනවා. ඒවම හොයනවා, ඒවම පතනවා, ඒවම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාම පරිේශන කරනවා. ව්‍යාපාදය තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාව වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා ඔහේ බලන් ඉන්නවා. ඉතින් යන්න සසරට. ඒතොර සසරට ගියා නම් හැබැයි මනුෂ්‍යාත්ම භාවයක්ම ලැබෙයිද? මේ නාම රූප දෙකම ලැබෙයිද? හොඳයි හරහට යන නාම රූප දෙයක් හම්බුනොත්. එහෙම නැත්නම් බඩගාගෙන යන නාම රූප දෙයක් හම්බුනොත් එපා කියන්නේද? ඇයි සිතුවිලිනේ හදන්නේ ඒක? බීම දිගේ ඇදගෙන යන නාම රූප දෙක හදන්නේත් තමන්ගේම සිතුවිලි. ඔය නයි පොළොංගු වගේ කියලා කියන්නේ. මිනිස්සු වෙන නයි පොළොංගු වෙලා ඉපදිලා ඒකේ කර්මය අවසන් වෙලා දැන් මිනිස් ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඇවිල්ලත් මොකද කරන්නේ? නයි පොළොංගු වගේ රණ්ඩු සරවල් වෙන්නේ නැද්ද? ඉතින් ආයි ඊගාවට යන්නේ කොහාටද ඒගොල්ලෝ? ඒතකොට සිතුවිලි නෙමෙයි දේ හදන්නේ. එහෙනම් සසරට හේතු වෙන සිතුවිලි හැදුවොත් ඒකනේ නාම රූප දෙක මොන විදියට හම්බෙයි? ආ කාටද කියන්න පුළුවන්? සිතුවිලි නේද හදන්නේ? නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යය කියන්නේ හදන කර්ම ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. කර්ම කියන්නේ නාම ධර්මයන්, සිතුවිලි, ඒ ප්‍රතිසන්දි විඥාණය කියන්නේ නාම ධර්මයක්. එතකොට ඒ කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥාණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. හැදුවා. ඒ විඥාණය නාම රූප දෙකට ප්‍රත්‍යයයි විඥානපච්ච නාම රූපං. තේරෙනවද? එහෙනම් සතිහා යෝනිසෝ මනසිකාරය දැන් සම්මා සති. එතකොට සද්ධා, වීරි, සති, සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිතේ තන්පත් බව, නොවිසිරෙන බව. එක අරමුණක හොඳට සිත පවත්වන්න පුළුවන්. ඒ සමාධියයි. ප්‍රඥාව කියන්නේ අවබෝධය. හේතුඵල ධර්මය අවබෝධයි. යමෙක් නිවැරදිව හේතුඵල ධර්මය අවබෝධ නම් මේ හේතුයෙන් තමයි මේ ඵලය. යම් කිසි කෙනෙක් දුක් විඳිනවා නම් අපි කියමු අතක් කැඩිලා එල්ලගෙන ඉන්නවා. මොකක් හින්දාද කියන්නේ? උපපීඩක කර්මය කියලා එකක් අහලා තියෙනවා. ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාත කර්මය. ජනක කර්මය කියන්නේ උපදින්න හේතු වෙන කර්මයට. උපස්තම්භක කර්මය කියන්නේ ඉපදිච්ච සත්වයාට සකස් වෙච්ච නාම රූප දෙකට පැවැත්ම සඳහා හේතු වෙන සිතේ ස්වභාවය උපස්තම්භක කර්මයයි. කර්ම කියන්නේ නාම ධර්මයක් සිටවිලා උපපීඩ කර්මය. පීඩාවක් කළා. තේරෙනවද? පීඩාවක් කළා. කොහොමද පීඩාවක් කළේ? පාරේ යන්න ගිහලා වාහනයක් ඇවිල්ලා හැපුවා. හැප්පුණා. වැටුණා, කැඩුණා අත. උපපීඩක කර්මයක්. එහෙම නැත්නම් ඒක නවත්තන්න සමහර විට අම්මා කියන්නේ නැති පුතේ දැන් යන්න එපා. දැන් රෑ වෙලා දැන් ඔය මේ යන්න ඕනේ. ඔක අපි හෙට උදේට ගමු. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි නෑ අට සිත දෙනවා යන්න මේ වෙලාවට. කර්මයේ විපාක දෙන්න තියෙනවා නම් එයාට නෑ මේ මම මේ ළඟට යන්නේ මං ගිහිල්ලා එන්නම් කියලා යන්න පුළුවන්. එයාට සිත දෙනවා යන්න. යන්නේ මොකටද? කර්ම විපාක දෙන්න. තේරෙනවද මේ කර්මය කියන කල්සේ ගැඹුරු. එහෙනම් හේතුද? හේතු. එහෙනම් සසරට හේතු වෙනේව හදනවද නිවනට හේතු වෙනේව හදනවද? ඔව්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සසරට හේතු වෙන ඒවා තියෙනවා. නිවනට හේතු වෙන ඒවා තියෙනවා. හේතුඵල ධර්මතාවයන් තියෙන්නේ. සසරට එන හේතු හැදුවොත් ලැබෙන්නේ දුක් ටිකක්. නිවනට හේතු වෙන සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතා හැදුවොත් සපයි. නිබ්බාණම් පරම සුඛයි. ඒක නිවනට. එහෙනම් සසරෙන් නිවනට අදත් බණ කිව්වේ. කර්ම තමයි හැම දෙයකටම මූලික වෙන්නේ.